හොඳයි නම් සාදානහන් අද මෑත නාම රූප බලලා සම්බදේශනාවක් ඉදිරිපත් බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම නිවන් ලැබීමට බලාපොරොත්තු වෙන අයසෝ ඒ විදර්ශනා භාවනාව තුළ මේ පංචස්කන්ධ ලෝකයේ අනාත්ම ස්වરૂපය අනිවාර්යයෙන්ම අවබෝධ කරගත යුතුයි ඒ අනුව අනාත්ම ලක්ෂණය අවබෝධ කර ගැනීමට ඉවහල් වන දේශනාවක් තමයි මේ නාම රූප වෙනස් වෙන දකින්නේ කරන ලබන භාවනාව. නාම රූප වශයෙන් දෙකීමෙන් පමණක් නෙවෙයි පංචස්කන්ධ වශයෙන් දැකලා නැත්නම් ආයතන හයක් වශයෙන් දැකලා එහෙමත් නැත්නම් ආයතන 12ක් වශයෙන් නැත්නම් ධාතු හයක් වශයෙන් ධාතු 18ක් වශයෙන් හේතුඵල ධර්මතාව වශයෙන් පටිච්ච සමුප්පාද සමුප්පාද ධර්මතාව වශයෙන් නැත්නම් චතුරාර්ය සත්‍ය ධර්ම වශයෙන් ආදී ජීවිත ආකාරයෙන් දකින්නේ අනාත්ම ස්වરૂපය අවබෝධ කරගන්නට පුළුවන් ඒකේතනාගේ ප්‍රඥාවේ මට්ටම මත ඒ අවබෝධ කරගන්න ආකාරය විලාසය වෙනස් වෙනවා. බුදුරජාණන් වහන්සේ පටිච්චසමුප්පාද ධර්මය විස්තර කරන විට විඥාන පත්‍ය නාම රූපං කියන තැන එන නාම රූප කියන වචනේ එක් අවස්ථාවකදී විස්තර කොට බදාගෙන තිබෙන මෙන්න මේ විදිහට. ප්‍රථමයෙන් දුක්ඛ නාම රූපං සත්තාරෝධ මහා භූතං චතුන්නං මහා භූතං උපාදාය රූපං ඉදං උච්චේතෝ රූපං පස්සෝ වේදනා සංඥා චේතනා මනසකාරෝ ඉදං උච්චති නාම ඉති ඉදං චේ නාම ඉදං ච රූපං ඉදං උච්චති නාම රූපං කියලා මේ විදිහට විස්තර කරලා තිබෙනවා සතර මහා භූත සහ සතර මහා භූත නිසා යම් කිසි උපාදාය රූපයක් ලැබුණා නම් ඒකට භූතය කියලා කියනවා ඒ වගේම පස්ස වේදනා සංඥා චේතනා මනසකාර කියන කොටස් වලට නාම කියන වචනේ පාවිච්චි කරනවා. ඒක මේ නාමය සහ මේ රූපය කියන දෙකම එකතු වුණාට පස්සේ නාම රූප කියන වචනය අපි පාවිච්චි කරන්න ලබන්නේ. එතකොට මේ නාමය සහ රූපය නාම රූප දෙකක් කියන සම්පත ලෝකවල පවතින්නේ. එතකොට නාමයේ රූපයේ ප්‍රත්‍ය සඳහා රූපයේ නාමයේ ප්‍රත්‍ය සඳහා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකට උපකාර වෙමින් පවතින. හරියට එකිනෙකට හේතු කරලා තියෙන හේතුවක් වගේ හේතු කරලා තිබෙන ලෑලි දෙකක් වගේ පළවෙනි ලෑල්ල දෙවෙනි ලෑල්ල සඳහා ප්‍රයත්න සඳහා හේතු වෙනවා ඒ වගේම දෙවෙනි ලෑල්ල පළවෙනි ලෑල්ල සඳහා ප්‍රයත්න සඳහා හේතු වෙනවා එකිනෙකාගේ උපකාරය ලැබෙමින් ඒ ලෑලි දෙක පවතින අවශ්‍යයි මේ නාමයේ උපකාරය ලැබෙමින් රූපය රූපයේ උපකාරය ලැබෙමින් නාමයක් පවතිනවා එතකොට මේ රූපය කියන ඔය බුදුරජාණන් වහන්සේ සෝත් පාඨයේ දැක්වේ සතරමහා භූත සහ එම නිසා හට ගන්නා උපාදාය රූප රූප වශයෙන්. රූප කියන එකේ අදහසය විවිධ ප්‍රත්‍යයන් නිසා වෙනස් වෙන විරුද්ධ ප්‍රත්‍යයන් ලැබීම නිසා වෙනස් රූපයකට පත්වනවා කියන එකයි. උපපතිකෝ මෙත්තේ තස්මා රූපං දිවිච්ඡති කියලා දක්වා තිබෙනවා. සීතල උෂ්ණයේ මෙසම දරුව දරුසාව පිපාසයනි විවිධ හේතුන් මත වෙනස් වෙන ලක්ෂණින් යුත නිසා තමයි මේ රූප රූපය කියලා කියන්නේ. ඒකේ ප්‍රධාන වශයෙන් මහා භූත හතරක් තියෙනවා. පඨවියා භූතයෝ ආයෝ කියලා. ඒ පණයට පණති ඕනෑම රූප ස්කන්ධයක රූපයක තියෙන ලක්ෂණ මූල ධාතු හතරක්. මේ පඨවි ධාතු කියන්නේ යම් කිසි දෙයක් පස්සන ස්වરૂපයට පස්සන කොටසට යොදනවා. අනේ පස්සන ස්වરૂපයට පස්සන කොටස ඒ වගේම යම් කිසි දෙයක ප්‍රසමනයක් තිබෙනවා නම් ඒ ප්‍රසමනය ඒ කියන්නේ ඒ වතුර ගතිය තමයි ආපෝ කියන්නේ ඒ කියන අවශ්‍ය ශීතල ස්වરૂපයේ තේජෝ වගේම ඒ සිතන ඒ තිබෙන සෙන්බෙන වෙනෙන ස්වરૂපයේ වායු ගතිය තමයි වායු ධාතුව වශයෙන් හඳුනන ලබන්නේ එතකොට අපේ ශරීරයේ කිෂ්ණමයේ දත්තම් මස්මාලාදී වශයෙන් දෙතිස්කුණ පොට්ටාශයන් වෙන ගුණය නැති දෙතිස්කුණ පොට්ටාශයන් අතරින් කෙස්සිට මත්තුම් නම් කෙනසාසික මත්තුම් නම් කෙස්සිට මොළේ දක්වා තිබෙන කොටස් කුසල පටවි ධාතු අධික කොටස් නිසා ඒ ධාතු වශයෙන් පොට්ටේ දක්වා තිබෙනවා ඒ වගේම ඊළඟ පිටේ පිට කියන කොටසේ සිට නේත්‍රාගය කොටස් 12 ආපෝ ධාතු අධික නිසා ආපෝ ධාතු වශයෙන් කොට දක්වා තිබෙනවා. ඒ වගේම නීඩෝ කොටස් හතරක් කොට උගන්වනවා. සංකාපන පරිධාන පරිපාලක ආදී වශයෙන් සංකාපනය කියන්නේ නිරන්තරයෙන්ම අපේ තියෙන උෂ්ණත්වයට පරන්තයි කියන කතා කරනවා නම් මොනවට 0.4 දක්වා උෂ්ණත්වයේ පවතින සාමාන්‍ය අවස්ථාවලදී ඒක තමයි සංස්ථාපන තේජෝ ධාතුව වශයෙන් හඳුන්වන්නේ. ඒ වගේම පාචක තේජෝ ධාතුව කියන්නේ අපි කනු ලබන සම්බන දේවල් දිරවීමට උපකාර වන කොටස් ඇති ඒ තේජෝ ගතියයි. ඒ වගේම දිවාකන අපි මෝරණ ස්වરૂපයේ දිගාපත්තන ස්වરૂපයේ පත්තන්නේ තේජෝ ධාතුවකින් බවයි පොතේ දක්වන්නේ. ඒකට දිගාපන තේජෝ ධාතුව කියන්නේ අනිත් තව එකක් තියෙනවා පරිධාන අපේ අත්පාදනවා නැත්නම් ඇසිදනවා ආදී බඩ දනවා පපෝ දනවා ආදී වශයෙන් කතා කරන මේක කියන්නේ තේජෝ ධාතුව. ඒ ඒකට තමයි පරිධාන තේජෝ ධාතුව වශයෙන් පොතේ කියන්නේ. එතකොට ශරීරයේ තියෙන වායු ධාතු කොටස් හයක් තියෙනවා දක්වලා තියෙනවා. උද්දම වායු ධාතුව, අදෝගම වායු ධාතුව, බලාගම කරන වායු ධාතුව තිබෙනවා අපි වචන පිට කරනවා මේ වායු ධාතුව ගමන් කිරීම නිසා ඒ විවිධ තැන්වල ඒ වායු ධාතුවේ හැපීම නිසා තමයි මේ ශබ්ද පිටවන්නේ මේ විදිහට ඉස්රා පිට කරන විදිහ සිනහ වෙන විට කතා කරන විට උඩමලා ගමන් කරන වායු ධාතුවක් තිබෙනවා ඊළඟට අද්දෝකම වායු ධාතුව මනමෝත්සාදී සහ කරන විට පහළ බලා ගමන් කරන වායු ධාතුවක් තියෙනවා අංගමංගානුසාරින් වායු දහතර කියන අංග පංක්ෂණය එහාට මෙහාට සලවන විට අසලවන විට ගමන් කරන ලබන වායු දහතරයි ඒ නම කියන්නේ අංගමංගානුසාර වායු දහතර කියන ඊළඟට කොච්ච සේවාය දහතර සහ කොච්ච සේවාය දහතර කියන තව දෙකක් තියෙනවා ආමාශයක සහ අන්තර බඩවැල කියලා තිබෙනා වූ වායු ධාතු කොටස් වලට ඒ නම් දෙක පිළිගෙන කියන ලබන්නේ වගේම ආස්වාස් ප්‍රස්වාස් වායු ධාතුත් පිළිගෙන. මේ විදිහට සතර මහා භූත කොටස් අපි හඳුනා ගන්නට ඕන. මේ විදිහට එකිනෙක නම් වලින් විවිධ විවිධ ආකාරයෙන් හඳුනා ගන්නවට වඩා අපිට ප්‍රයෝජනවත් වන්නේ මේ ශරීරයේ පඨවි ධාතුවට, ආපෝ ධාතුවට, තේජෝ ධාතුවට, වායු ධාතුවට කියන මුළු ශරීරයේම තියෙන පඩවියාකෝ තේජෝ වායු කියන ධාතු කොටස් අතර වෙන වශයෙන් දැකීම දකින්න ස්පර්ශක් ඒක තමයි අපිට ප්‍රයෝජනවත් මේ ධාතු හතර නිසා හටගන්නා උපාදාය රූප කියන එක නිසා මේ ධාතු හතරේ සංයෝගය නිසා සම්මිශ්‍රණය නිසා පහළවන රූප වලට තමයි උපාදාය කියන්නේ රූපවල තියෙන යම් කිසි වර්ණයක් මේ වර්ණය නිර්මිත වන්නේ විවිධ රූප කොටස් කියන පටවිය ආදී මූල ධාතු කොටස් වල ඇති සම්මිශ්‍රණයේ ස්වરૂපය මත. ඉතින් මේක කොයි කොයි ආකාරයෙන් සම්මිශ්‍ර වීම තුළින් විවිධ විවිධ පාට වර්ග සැදෙනවාද කියන කාරණාව බුදුරජාණන් වහන්සේට නම් පැහැදිලිවම දකින්නට පුළුවන්. අන්න ඒක කරන්නට පුළුවන් දෙයක් නේ. ඒකට මේ වර්ණය කියන එක උපාදාය රූපයක්. ඒ වගේම මේ රූප වල තියෙන යම් කිසි ගන්ධ සුවඳක් ගන්ධයක් ඒ ගන්ධය කියන එකත් උපාදාය රූපයක් ඒක හැදෙන්නේ ඒ ධාතු කොටස් වල සම්මිශ්‍රණය තුනේ ඊළඟට රසයක් තියෙනවා මේ රූප කොටස් වල ඒ රසයත් ඒ වගේම ඕජාවක් තියෙනවා ඒ ඕජාවක් කියන කොටස් අතරන් මේ රූප නිසා හට ගන්නා උපාදාය රූප නිසා හට ගන්නා රූපය එතකොට අපේ ශරීරය ගැන බලනකොට ඇහැ තියෙනවා චක්කේන්ද්‍රිය කියන්නේ චක්ක ප්‍රසාද රූපය කියලා කියනවා. ඇහි තියෙනවා ප්‍රසාද ගතිය, කොපමණක් ගතිය. මේකත් මූල ධාතු අතරින්ම හැදිච්ච උපාදාය රූපයක්. කනේ තියෙන ප්‍රසාද ගතිය, නාසයේ තියෙනවා, දිවේ තියෙනවා, මුළු ශරීරයේ තියෙනවා. චක්කු ප්‍රසාද, සෝත ප්‍රසාද, ධාන ප්‍රසාද, ජීව ප්‍රසාද, කාය ප්‍රසාද වශයෙන් මේවා හඳුන්වන්නේ. මේ ප්‍රසාද රූපත් හැම එකක්ම උපාදාය රූප වශයෙන් හැදින්නේ. ඊළඟට ස්ත්‍රී භාව රූප, පුරුෂ භාව රූප කියලා ස්ත්‍රීගේ මුළු ශරීරේ පුරාම තියෙන ස්ත්‍රී භාව රූප, පුරුෂයේ මුළු ශරීරේ පුරාම තියෙන පුරුෂ භාව රූප. මේ භාව රූප දෙකක්ම උපාදාය රූප ඒ කියන්නේ මූල ධාතු හතරේ සහ හතරක් දේවා. ඒක අමතරව අපි අපේ කයේ සැහැල්ලු භාවයන්, මුද්දු භාවයන්, කර්මණ්‍යතා භාවයන්, ඒ වගේම ජීවිතේ ජීවිතෙන් නිරූප ආදී රූප කොටස් වෙනවා. මේවත් සෑම එකක්ම උපාදාය රූප. එතකොට මුලින් කියපු මූල ධාතු හතරයි පස්වකින් උපාදාය රූපය ඔක්කොම එකතු වුණාට පස්සේ තමයි රූප කියලා කියන්නේ. මේ රූප ස්කන්ධයේ ස්වરૂපය අවබෝධ කරගන්නට ඕන නාම රූප වෙන වශයෙන් දකින්නට ප්‍රථමයි. රූපස්කන්ධයේ ස්වરૂපයේ කියනකොට මේවා මූල ධාතුවත් පටවිය ආපෝතේජෝ ආය වශයෙන් දැකීම පමණක් නෙවෙයි මේවා ඇතිවීමේ හේතු තියෙනවා ඒ හේතු දකින්නට ඕන විශේෂයෙන්ම රූපස්කන්ධයේ තියෙන හේතු හතරක් දක්වා තිබෙනවා පොතල කර්ම චිත්ත ඒසෝ ආහාර කියලා කර්ම නිසා හටගන්න රූප තියෙනවා මේ ශරීරයේ ඒ වගේම චිත්ත නිසා හටගන්නා රූප එක්කෝ ශීත උෂ්ණ දෙස මේ දෙක නිසා රෝග හටගන්නවා. ආහාර නිසා කනබුන ආදී කනබුන ආහාර නිසා මේ රෝග හටගන්නවා. ඒක මූලනම් කබලිකාලාහාර විඥානහාර පස්සහාර මනෝ සංචේතනහාර වශයෙන් දක්වන දක්වා මේ ප්‍රේම කෝපාත ධර්මාකාරයෙන් දක්වනවා. ඒක සමුදේ කියන්නේ ඒකයි. ඒකට මොකේ හරියට තේරුම් ගන්නට රූප සමුදේ තේරුම් ගන්නට රූප සමුදේ තේරුම් ගන්න යන කිසිවක්ෂණයකින් මේ රූපයේ කෙරෙහි ලෝක සත්‍ය මුලා වෙනවා මේ මේක මම මේක මගේ මේක ආත්මය ආදී වශයෙන් සත්‍ය වශයෙන්ම හේතු නිසා හටගන්නා ඵල ධර්මතාවයක් කියන පැහැදිලි අවබෝධය තිබෙනකොට මේක මම මගේ ආත්මයක් කියලා ඒ විදිහට ග්‍රහණය කරන්නේ. ඒ නිසා මේ රූප සංදේ දක්වනට. ඒ රූප තුළ යම් කුසලයක් නිසා යම් කිසි ආස්වාදයක් ලැබෙනවා. ඒකට මේ ආස්වාදයේ කුමක්ද කියලා තේරුම් ගත යුතුයි. ඒ වගේම රූපයේ තියෙන ආදීනෝ රාශිය විශාල කියන්නේ දෙකනම් අතිශාල ආදීනෝ රාශියක් තියෙන රූපයක පැවැත්ම නිසා මේ රූපස්කන්ධය පැවැත්වාගෙන යෑම සඳහා යම්තාක් දේවල් කරන්න සිදුවන විශේෂම කර්ම ආදීනෝ මේ රූපේ දරාවට පස්සේ එක වියාදුරට පස්සේ එක දිලන එක කවල කෝලනහවල පරිච්ඡකල පෝෂණය කරන එක අවශ්‍ය කරන එක ආදී ජීවිත හැම දෙයක්ම රූපය තුළ තියෙන ආදීනයක්. ඒකට ආදීනයන් තේරුම් ගන්නට ඕන. ඉතනතරව මේ රූපේ නිරන්තරයෙන්ම ඇති ඇති නැති නැති යන ධර්මයක් අනිත්‍ය ධර්මයක් කියලා පැහැදිලිව දකින්නට ඕන. මේ රූපේ ඒකාන්ත වශයෙන්ම දුකක් උමයි කියන අවබෝධය තියෙනකොට ඒ වගේම රූපේ දුක උපදවා දෙන ස්ථානය කියන අවබෝධය ඇති කරගන්න ඕනේ. ඊටමතරව මේ රූපය මම හෝ මගේ ආත්මයක් නොවන බව පැහැදිලිවම තේරුම් ගත යුතු කරනවා. මේ මම මගේ නොවන ආත්ම නොවන ස්වરૂපය තේරුම් ගන්නට පහසුවෙන්ම පුළුවන්කම ලැබෙනවා හේතුඵල වශයෙන් දකින්න විට. ඊටමතරව මේ රූපස්කන්ධයේ තියෙන මූල ධාතු හතර වෙන් කරලා බලන විටත් ඒ අනාත්ම ස්වરૂපය දකින්නට පුළුවන්කම ලැබෙනවා. ඒ රූපය එක්කෝ ඒ ධාතු වශයෙන් දකින්නට පුළුවන් නැත්නම් දෙතිස් කුණප කොට්ටාසයන් වශයෙන් අවබෝධ කරගන්නට පුළුවන්. මේ දෙතිස් කුණප කොට්ටාසයන් වශයෙන් අවබෝධ කරගන්නට පසු ත්‍රිස්වර්ණීය දර්ශනමස්නාරාදී මේ එක එක කුණප කොටසක් තුළ තියෙනා වූ රූප කොටහ නූල ධාතු අතර වෙන් කරන්නට පුළුවන් වෙනවා. දැන් අර ත්‍රිස්වර්ණීය දර්ශනමස්නාරාදී කොටස් පඨවි ධාතු අධික දැන් පඨවි ධාතු කොටස් කියලා කියුවට ඒකේ සෑම අනිකුත් රූප මූල ධාතුත් තිබෙනවා. ආපෝ තේජෝ වායෝ කියන අංශය. ඒ වගේම තමයි පිටසන්තෙන් මම බොබ්බෝ ආදී වශයෙන් කියපු කොටස් 12යි ආපෝ ධාතු අධික බැවින් ආපෝ ධාතු කොටස් කියලා හැඳින් හඳුන්වාට ඒවැය තියෙනවා පඨවි තේජෝ වායෝ කියන ශේෂ කොටස්. මෙන්න මේක තේරුම් ගන්න බලන්න ඕනේ. දැන් උදාහරණයක් අපි කිව්වොත් එහෙම අපි හිතමු මනසම්මස් කියන්නේ ශරීරයේ තියෙන පඨවි ධාතු අධික කොටසක් දැන් මේවා පඨවි ධාතු කොටස් වශයෙන් තමයි පොත්වල හඳුන්වන්නේ. නමුත් ඒ තියෙන අනිත් ධාතු කොටස් හතරක්. දැන් මේ තියෙනවා චේතනය. ඒක තමයි ඉහි තියෙන ආපෝ ගතිය. ඒ කියන රක්ෂණයක් පෝෂිත ගතිය. ඒක තමයි ඉහි තියෙන තේජෝ ගතිය. ඒ මස් කොටසක් ගත්තොත් එහෙම මේලෙච්ච මස් කොටසක් හා ඒ කොටස සංසන්දනය කළොත් ඒක කියනවා තින්නිත ස්වરૂපයක්. මේ තින්ගුණ ස්වરૂපයේ වායු ධාතු නිසා හැදෙන එක. ඒකට මස් කියන කොටස සත්‍ය වශයෙන්ම පඩවි ආපෝ තේජෝ වායු කියන ධාතු හතරෙන් සංමිශ්‍රණය. මේ ධාතු කොටස් හතර හතර පැත්තට අපිට වෙන් කරන්නට පුළුවන් යනකොට මේ මාස් කියලා දේ නැති යනවා. ඒ කියන්නේ අපි මාස් කියලා කතා කරේ පඨවි ධාතු ආපෝ තේජෝ වායෝ කියන ධාතු හතරේ සම්මිශ්‍රණයකට මේ කොටස් හතර හරියට අපි වෙන කරලා පැත්තකට දැම්මොත් එහෙම මේ මාස් කියන එක නැති යනවා. අනිත් ඒවත් එහෙම තමයි. සම කියලා නම් උදාහරණයක් ගන්න අපි සම කියලා කතා කරන එක පඨවි ධාතු අධික බැවින් පඨවි කොටසක් වශයෙන් හඳුන්වන්නේ. ඒකම නමුත් ඒකේ තියෙන මූල ධාතු හතරක්. එහි තියෙනවා සිතමනියක් හෝ ශාස්ත්‍රයක් හෝ සීතලක් වෙන දෙයක්. ප්‍රශ්නය සීතලක් සමග තියෙනකොට ඒකේ තියෙන්නේ ඒ තේජෝ ස්වરૂපේ තේජෝ ගති. ඒත් සිතමනිය තියෙන වේලිහමක් හා සම්බන්ධ කරලා ඒ හම් අනිත් හම්න සංදේශ බැලුවොත් මේ තියෙන සිතමනිය භාෂාවෙන් තේරුම් ගන්න පුළුවන්. ඒක තමයි මේ තියෙන ආපෝ ගතිය. ඒ වගේම හැම වේවිල හැකිදෙන නැතුව සිංහල ස්වරූපයක් තියෙනවා. ඒක තමයි මේ කියන පඨමේ වායෝ ගතිය. එතකොට මේ පඨමේ ආපෝ තේජෝ වායෝ කියන මූල ධාතු හතරම තියෙනවා සම සමි. මේ විදිහට ඒ කොටස් වල එකිනෙක කොටසක් කරන් මූල ධාතු හතරකින් මේවා නිර්මිත වෙලා තියෙන්නේ. කියලා මේ මූල ධාතු හතර වෙන් කරන්නට පුළුවන් නම් ඒක ඉතාමත් හොඳයි. එහෙම කරනකොට අපිට තේරෙනවා මේ මූල ධාතු වල කිසිම ආකාරයේ ශබ්දේ පුද්ගලික කාර්යයක් කියලා ගන්නට කිසියක් ශේෂවන්නේ නැහැ නේද කියන කරුණ. එතකොට මේ මූල ධාතු හතර වශයෙන් මේ කොටස් ඔක්කොම අරගෙන බැලුවොත් එහෙම ආපෝ කොටස් පවා ගන්නට ඕන මූල ධාතු හතරක් වශයෙන්. දැන් උදාහරණයක් වශයෙන් දීන් කියලා ගත්තොත් ආපෝ කොටසක් තියෙන අවශ්‍යතාව කියලා. ඒ කියනවා ඒ ප්‍රතිගහන ප්‍රතිගහන ස්වරූපය මේ ප්‍රතිගහනම කියන්නේ පටවිද කියන්නේ තමයි. එතකොට ඒකේ තුන් විච ස්වරූපයක් තියෙනවා. ඒ විදිහට පඨිනි ධාතුවක් තියෙනවා වතුර ගතියක් තියෙනවා ප්‍රශ්නයක් සීතලක් තියෙනවා ඉතින් මූල ගතියක් තියෙනවා සෑම මූල ධාතු කොටස් හතරක් මේ තියෙනවා මේ විදිහට සම්මත පුළුවන් සෑම කොටසකම ඒ කියන්නේ කොටස් දෙකකින් පුළුවන් සෑම කොටසකම තමන්ට පුළුවන් ආකාරයෙන් මේ 2014 වෙන් කරලා බලන්නට පුළුවන් නම් බොහොම හොඳයි. එතකොට තමයි අපිට රූපය ගැන පැහැදිලි අවබෝධයක් ලබන්නට පුළුවන් වෙන්නේ. ඒකම බැලුවාට පස්සේ මේ සෑම කොටසක්ම නිත්‍ය දුකයි අනාත්මයි කියන ලක්ෂණ තුනම නගලා බැලුවොත් ඕකේ නියම සත්‍ය අපිට තේරෙනවා. එන්න මෙහෙම තේරුණාට පස්සේ මුළු ශරීරයේම තියෙන රූප කොටස් කියන්නේ රූපස්කන්ධයම නාමස්කන්ධය නේ මෙතන අපි කතා කරන්නේ රූපස්කන්ධයම දෙක එකවර සිතින් බලලා ඒකේ තියෙන මූපටේ ධාතුව මේකේ කියලා සිතින් දකින්නට පුළුවන් වෙනවා. ආපෝ ධාතුව මේකේ කියලා සිතින් දකින්නට පුළුවන්. තේජෝ ධාතුව මේකේ වායෝ ධාතුව මේකේ කියලා ඒ මුළු ශරීරයේම පැතිරී ඇති මූල ධාතු හතර මෙන් වශයෙන් සිතින් දකින්නට පුළුවන් සමත්තම දක්ෂ භාවයක් තිබෙන්නට. එහෙම දකින්නට පුළුවන් ආට පස්සේ මුළු ශරීරයේම තියෙන පටවි ධාතුව මම හෝ මගේ සත්‍යයක් නෙවෙයි පුද්ගලයෙක් නෙවෙයි ආත්මයක් නෙවෙයි මම හෝ මගේ දෙයක් නෙවෙයි කියලා අවබෝධ කරගන්නට ඕන. ධාතු කියන එකේ වචනේ තේරුම සත්‍යයක් නෙවෙයි පුද්ගලයෙක් නෙවෙයි ආත්මයක් නෙවෙයි මේ හුදු අනාත්ම ධර්මතාවයක් කියන එකයි. මේ ධාතු කියන එක පාවිච්චි කරන රූපවලට විතරනේ විඥානය කරනවා විඥාන ධාතු කියලා කියනවා. එනදයක් කියන නිර්වාණය කරන නිබ්බාන ධාතු කියලා කියන සංකත අසංකත ඕනෑම දෙයකට ධාතු කියන වචනය පාවිච්චි කරන්න පුළුවන්. මේ ධාතු කියන්නේ සත්‍යයේ පිළිලේ කාන්තයක් වගේ ස්වરૂපයකින්. එතකොට ඒ මුල ශරීරයේම තියෙන මූල ධාතු අතර පඩවි ධාතු දේශ බලලා මේ බන්නේ මේක ආත්මයක් නෙවෙයි මම වගේ නෙවෙයි සුදු හේතුව හේතු නිසාට ගන්න ඵල ධර්මතාවයක් කියලා හිතලා ඒ පඩවි ධාතු වශයෙන් වෙන් කරනවා නම් ඒ වගේම ඉලක්කම සිතන ආපෝ ධාතුවක් තේජෝ ධාතුවක් වායෝ ධාතුවක් වෙන් කළොත් එහෙම මේ වායෝ ධාතු මේ ධාතු කොටස් අතර හතර පැත්තකට අයින් කරන්න පුළුවන් එක ළඟ සිටගෙන ඉන්න හතර දෙනෙක් හතර පැත්තට ගියාට පස්සෙ ඒ කලින් හිටගෙන හිටපු තැන කිසිවෙක් නැහැ. ඔක්කොම 35කට පත් වෙනවා. මේ විදිහට මේ ශරීරයේ තියෙන මූල ධාතු හතර මේ සමාධි ප්‍රඥාවෙන් යුතුව සමාධිය සහ ප්‍රඥාවෙන් යුතුව ඈත් කළොත් කියන තමාගේ ශරීරයේ සම්පූර්ණම නොපෙනෙනවා. ඒකට රූප නිමිත්ත වැඩි වෙනවා. රූප නිමිත්ත කියන්නේ සමන්ගේ සිතන ශරීරයේ දේශ සිතින් බැලුවාම සිතට ඒක පේනවා. මේකට රූප නිමිත්ත කියන්නේ සිතට පෙනෙන රූප නිමිත්ත සම්පූර්ණයෙන්ම නැති සිතින් රූප නිරුද්ධ වෙනවා. ඒක රූප නිරෝධයක් තමයි පහළම මාර්ගයම තියෙන. මේ ආකාරයෙන් 14 වෙන කරන්න පුළුවන් වෙන කරලා ඈඩ් කරන්න පුළුවන්. ඈඩ් කළාට පස්සේ අපහාපරම් විඥාන ජීව විශේෂිත කියලා බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙනවා 14 වෙනි සූත්‍රයේ. ඒක ඊට පස්සේ විඥාන ස්කන්ධය තමයි කරන්නේ. විඥාන ස්කන්ධය කියන්නේ මෙතන වේදනා සංඥා සංකාර විඥාන කියන කොටස් හතරද. ඒකෝට ඒක විඥාන නාම ස්කන්ධයේ පැවැත්ම තමයි තියෙන්නේ. විද්‍යාසික සම්පූර්ණයෙන්ම රූපයේ ශූන්‍යත්වයට පත් වෙන ඉෂ්ව ධර්මයන් වාස්පත්‍ය රූප නිරෝධයක් තියෙනවා ඕලාරික මට්ටමක පහත පහළම මට්ටමක තියෙන රූප නිරෝධයක් අපිට අත්දකින්නට පුළුවන් එතකොට නාමය කියන්නේ පස්ස වේදනා සංඥා චේතනා මානසිකාර කියන පහට කියලා අපි කලින් පාඩම් කරනවා. පංචස්කන්ධ කතාව අනුව කතා කරනවා නම් රූපයේ රූපස්කන්ධය කියන්නේ රූපේ කොට වේදනා සංඥා සංඛාර විඥාන කියන හතරම නාම වල. එතකොට මේ නාමස්කන්ධයේ මේ කොටස් හතරම ඇතුළත් වෙනවා. මේකම තමයි මේ බුදුරජාණන් වහන්සේ මේ වචන පහෙන් වෙනත් ආකාරයෙන් ආකාරයකින් ප්‍රකාශ කළේ. දැන් වේදනා පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර. වේදනා කියන්නේ වේදනා ස්කන්ධය. සංඥා කියන්නේ සංඥා ස්කන්ධය. චේතනා සහ මනසිකාර කියන්නේ ඔක්කොම සංස්කාර ස්කන්ධයට අදාළම. මනසිකාර කියන එකට මුල සංස්කාර ස්කන්ධයම චේතනාව සංස්කාර ස්කන්ධයට අදාළමයක්. එතකොට පස්සේ කියන්නේ විඥාන ස්කන්ධය. දැන් අපේ සම්පස්ස සම්පස්ස ආදී කතා කරන විට බුදුරජාණන් වහන්සේ සබ්බ සංපස්සේ විස්තරානේ සක්මන්ත පරිච්ඡේදෝපේ තුප්පලිය සක්මඤ්ඤා නම් සංගතේ සබ්බ සංපස්ස. සෝත සංපස්සේ හඳුන්වන්නේ හඳුන්වන්නේ සෝතංජ පරිච්ඡේ සබ්බේ තුප්පලිය සෝතේ ඥානං තින්න සංගතේ සෝත සංපස්ස. එහෙනම් රූපේ ගතිය නිසා සක්මඤ්ඤානේ පහළනවා ඒ දෙදෙනාගේ එකතුවට සබ්බ සංපස්සේ කියලා කියනවා. එතකොට ඇහැ කියන එක රූපයක්. ඇහැට පෙනෙන රූපයක් රූප කොටසක්. එතකොට ඇහැ සහ තම ඇහැට පෙනෙන අරමුණ වූ රූපය දෙකම රූපස්කන්ධයට අදාළයි. එතන ඒ කොටස් තුනේ චක්ෂු විඥානයේ ඇහැ රූපයේ කියන කොටස් තුනක් චක්ෂු සංපස්සේ කියනකොට චක්ෂු සංපස්සේ තුළ නාම රූප දෙකම තියෙනවා. දැන් මෙතන නාමස්කන්ධය විතරක් කරනකොට රූප කොටස අයින් කරනවා. ඇහත් අයින් කරනවා නේද? ඇහැට පෙනෙන රූපයත් අයින් කරනවා. ඒතකොට නාමස්කන්ධය කියන්නේ විඥානය. කනයි ශබ්දයේ ගැටීම නිසා ශෝත විඥානය කියන ඒ තේදනාවේ තමයි ශෝත සංපස්සේ කියන. ඒ ශෝත සංපස්සේ කියන්නේ නාම රූප දෙකම කියන. කනයි ශබ්දයේ දෙකම අනාදෝෂ කොටස්. ඒතරොට විඥානයේ සෝත විඥානේ නාම කොටස. අනිත්යෙන් කියනවත් මෙහෙම. එතකොට මේ පස්සේ කියන්නේ මනස ගිහින් ස්පර්ශ කරනවා. මනස ගිහින් මේ අපි යමක් අතින් මල්ලනවා වගේ මනස යම් ස්පර්ශ කිරීමක් සිදුවෙනවා. මේ ස්පර්ශ කිරීම විඥාන ස්කන්ධය ඇතිවීමම ඒ වෙන දෙයක් නෙවෙයි. එතකොට එතන කියන්නේ පස්ස තියෙන වචනේ විඥාන ස්කන්ධ. එතකොට අර වේදනා සංඥා සංකාර විඥාන කියන්නේ නාමයි කිව්වත් එකයි නාමස්කන්ධය කියන්නේ වේදනා සංඥා සංඛාර විඥාන කියන ප්‍රකාරමයි නැත්නම් මේ පස්ස වේදනා සංඥා චේතනා මනසකාර කියන වචන පහෙන් ප්‍රකාශ කරන්නේ. මේක දෙකක් නෙමෙයි එකම ධර්මතාවය. එතකොට මේ නාමස්කන්ධයේ ස්වરૂපයත් අපි තේරුම් ගන්නට ඕන. කය නිසා සිතේ පැවැත්ම, සිත නිසා කයේ පැවැත්ම පවතින ආකාරය තමයි තේරුම් ගන්නට ඕන. මම තේරුම් ගත යුතුයි ඒ ඕනෑම කෙනෙකුට පහසෙන් තේරුම් ගන්න කාරණාව ඒ නාම ස්කන්ධයේ ස්වરૂපය තමයි රූප ස්කන්ධයටත් වඩා වැඩි වේගයකින් ඇති වෙටි නැති නැති යන එක ඒ අනිත්‍ය කියන එක පහසෙන්ම නාමයේ අනිත්‍යතාවය පහසෙන්ම තේරුම් ගන්නට පුළුවන් එක් අවස්ථාවකදී බුදුජානක මහසෙන් ප්‍රකාශ කොට වදාළා යම් කිසි කෙනෙක් මේ රූපේ ස්ථිර ධර්මයක් කියලා ගත්තත් ඒක තරමක් හරි කමන්නේ නැහැ. ඒක මොකද රූපයේ තියෙන්නේ හැදෙන්නේ නිරන්තරයෙන්ම වෙනස් වෙන ආකාරය. ඒක සමාධි ප්‍රඥා දිනු කෙනෙකුටයි දකින්නට අත්දකින්නට පුළුවන්කම ලැබෙන්නේ. අන් කෙනෙකුට මේක නිරන්තරයෙන්ම එක විදිහට පවතින දෙයක් වගේ තියෙන්නේ නැහැ. නමුත් නාමයේ දේශ බැලුවොත් තමන්ගේ සිටින් නාමස්කන්ධය දෙස බැලුවොත් එක ස්නේහක්වත් ඒක පවතින එක සෑම ස්නේහකම අනිත්‍ය ගැන ආකාරයේ දකින්නට පුළුවන් ඒක නිසා නාමස්කන්ධය නිත්‍යයි කියලා ගන්නවා ඒක මනෝමලාවක් කියලා බුදුජානක මහසී දක්වලා තියෙනවා මේ නාමස්කන්ධය අපි ජීවිතේ ක්‍රියාත්මක වෙන නිසා ඇතිවෙන්නේ නැතිවෙන්නේ තියෙනවා වේගවත් ක්‍රියාවලියක් ඒ මොන හිතේ තියෙන වේගවත් ප්‍රමාණය වේගය මනින්නට උපකරණයක් ලෝකේ නැහැ අතිශයින් කියන්නේ කොබේ තරම් වේගය තුනක වෙනස් වෙනස් වෙන්නේ කියන්නේ කියන්නේ ඒ වේගවත් ක්‍රියාදාම නිසා මේක ඒකීය ධර්මයක් වශයෙන් එකම ධර්මයක් වශයෙන් වෙනකොට පැටහෙනවා පේනවා ඉතින් ඒකේ එහෙම වුණාට ප්‍රඥාවෙන් සමාධියෙන් දකිනකොට අපිට පුළුවන් මේක නිරන්තරයෙන්ම වෙනස් වෙන්නේ වෙනස් වෙන ආකාරය දකින්න. වේදනාව ගත්තත් වෙනස් වෙනවා, සංඥාව ගත්තත් වෙනස් වෙනවා, සිත තුළ පවත්නා සංස්කාර ගත්තත් වෙනස් වෙනවා, විඥානය ගත්තත් වෙනස් වෙනවා. විඥානය කියවම චක්කසෝත ගාන ජීවා කාය මනෝ කියන විඥාන කොටස් හය මේට අන්තර්ගතයි. නැත්නම් අර පස්සේ කිව්වට ඒ විඥාන ස්කන්ධය ඇති වෙන්නේ කියලා වේදනාව සංඥාව ඒ වගේම චේතනා මනසිකාර මේ සියල්ලම වහමහා බිඳි බිඳි ඇති ඇති ඇති නැති යන මේක අනිත්‍යයි කියලා දකින්න පුළුවන් වෙනවා නාමස්කන්ධය. ඒ වගේම මේ නාමස්කන්ධය අනාත්මයි කියන එක අවබෝධ කරගත යුතුයි. මේ නාමස්කන්ධය නිසා තමයි මේ මමයි කියලා හිතන්නේ මගේ කියලා. මේ මම මගේ කියලා හිතන එකක් නාමය ධර්මයක්. වෙන දෙයක් නෙමෙයි මේක ආඥාවක් තියෙනවා මෙතන ඉෂ්ටයක් තියෙනවා පුරුෂයෙක් කියනවා ආදී වශයෙන් යම් කිසිමකගේ සංකල්පනාව සංඥාවක් ආදී දේවල් තියෙන ඒ ඔක්කොම තමයි නාම ස්කන්ධයට අදාළ ඒවා එන්නේගේ පුද්ගලයන්ගේ සිත තුළ පවත්නා වූ සිතිවිලි නාම ධර්ම පමණයි වෙන දෙයක් නෙමෙයි තමන්ගේ අදශාරගෙන මේ මගේ ඇඟ කියලා හිතනවා නම් ඒක තමන්ගේ සිතිවිලි ධර්මයක් පමණයි ඒ නාම ධර්මයක් පමණයි වෙන දෙයක් නෙමෙයි ඉතින් නාම ධර්ම ඇති ඇති නැති නැති යාමක් කර මෙතන සත්‍ය වශයෙන් වෙන දෙයක් නෙවෙයි. ඒ නිසා Tamanට තේරුම් ගන්නට පුළුවන් ශක්තිය තිබෙන්න ඕන මේ නාමස්කන්ධේ ඒකාන්තින්ම අනාත්මයික. මෙහි තියෙන ආත්ම ස්වરૂපයට බොහෝ දෙනා මුලා වෙනවා. සම්බීව වශමනෝ චිත්තසේක ධම්මස්ස සම්බීව වශමනෝ මේ සිත මේ නාම ධර්මයට ලෝකයේ සත්ව හැම කෙනාම වශංග භාවයටපත් වෙනවා. ඒකෙන් මුලාවටපත් වෙනවා. මොකද සිතේ ස්වરૂපය අවබෝධ කරගන්න කරන්න නොහැකි නිසා පහත්වන තෙක් මේ මුලාව පවතින කෙනෙකුටත්ව. එනිසා මේ නාම ස්කන්ධයේ මේ කොම අනාත්මය කියලා තේරුම් ගන්න බැහැ. අනාත්මය කියලා තේරුම් ගැනීමට මේ නාම ස්කන්ධයේ ඇතිවීමේ හේතුව දකින්න තොඳ සමුදේ. මේනේ හේතුන් නිසා මේ නාමය ඇති වෙනවා කියලා. අර වේදනා සංඥා සංඛාර කියන තුනම ඇතිවීමේ හේතුව වශයෙන් බුදු දානවාසේ දක්වලා තිබෙන්නේ පස්සේ ඒ වගේම විඥාන ඇති වෙන හේතු වශයෙන් උන්වහන්සේ දක්වලා තියෙන නාම රූප. ඉතින් මේ එකම හේතුව නෙවෙයි ප්‍රධාන හේතුව දක්වලා තිබෙන්නේ මේ වගේම දීර්ඝ වශයෙන් මෙවැනි දේශනාවකට විස්තර කරන්නට බෑ. ඒවා දීර්ඝ වශයෙන් විස්තර කරනකොට විස්තර වශයෙන් අවබෝධ වෙනකොට මේ බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙන ප්‍රධාන හේතුව පමණයි තවත් හේතු අවශ්‍යයක් මේවා මේ නාමස්කන්ධයන් ඇති වීම සඳහා ප්‍රත්‍ය වෙන බව තමයි තේරෙනවා. එතකොට මේ නාම ධර්මයන් ඇති ගැනීමට යම් යම් පක්ෂවන හේතු වන කරුණු තියෙනවා. ඒ හේතුන් නිසා හටගන්නා ඵල ධර්මතාවයන්. හද මෙතන වෙන දෙයක් නැහැ කියන කරුණු ඒක අනිවාර්යයෙන්ම අවබෝධ කරගත යුතුයි. වේදනාව ගත්තම සමන් වේදනාව විඳිනවා මගේ වේදනාවක් නෙවෙයි. මම වේදනාව විඳිනවා නෙවෙයි. හේතුන් නිසා හටගත් ඵලයක්. සංඥාවක් වුණා චේතන නිසා හටගත් ඵලයක් සංස්කාර කියන තේමයි විඥානය කියන එක චේතන නිසා හටගත් ඵල ධර්මයක්. Taman ඕනේ විදිහට ඇති කරගන්නවත් බෑ. Taman ඕනේ විදිහට නැති කරගන්නවත් බෑ. හේතුන් කියනකොට ඇති වෙනවා. හේතුන් විදිහකට නැති වෙනවා. ඒකයි ඒකේ ස්වરૂපය. ඒ වගේ ඒ වගේ ස්වરૂපයක. මේ අනාත්ම ස්වરૂපයේ තේරුම් ගත යුතුයි. ඊට අමතරව මේ නාමස්කන්ධයේ දුක්ඛ ධර්මයක් කියලා අවබෝධ කරගන්නවා. සංඛා දුක්ඛ අපි අත්දකිනවා නම් අත්දකින්නේ නාම ස්කන්ධයේ පැවැත්ම පවතින තේ. පවතිනතාවක් පමණයි. අපි දැන් මෙතන ඔක්කොම සීනටි කළා නම් මේ මගේ දවස් 3-4 සීනටි කළා නම් සම්පූර්ණයෙන්ම ඒ දවස් 3-4 ප්‍රාණ පරිච්ඡේදයේ තුලදීම අපිට කිසිම වේදනාවක් දැනෙන්නේ නැහැ. සැපක්වත් දුකක්වත් නැදාක්වත් මොනම එකක්වත් නැහැ. හිත නැත්නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. එතකොට මේ සිතේ ක්‍රියාදාමයේ පවතින නිසා තමයි යම්සා දුක් අපිට අත්දකින්න සිදුවන්නේ. රූපස්කන්ධය තුළින් ඇතිවන දුක් පවා ඒක කාය කාය කායික දුක් වේදනා පවා අපිට දැනෙන්නේ මනසට. කය කයෙන් ඇතිවනාට ඒ නිසා මේ සියලුම නාමස්කන්ධයන්ගේ පැවැත්මම ඒකාන්ත වශයෙන් දුකක් වශයෙන් දකින්න ඕන. දුක උපදවන උපදවා දෙන සමුදය වන්නේ නාමස්කන්ධය දුක වන්නේ නාමස්කන්ධය මේ විදිහට දුකක් සහ දුක් සමුදයක් වශයෙන් මේ නාමස්කන්ධය පැහැදිලිව අවබෝධ කරගත යුතු වෙනවා එහෙනම් මේ විදිහට නාම කියන එකයි රූප කියන එකයි පිළිබඳව මම මේ තාම සරලව කෙටියෙන් කිව්වේ විස්තර වශයෙන් කතා කරලා නෙවෙයි ගැඹුරින් කතා කරලා නෙවෙයි එතකොට මේ දෙක පැහැදිලිව අවබෝධ කරගන්න ඕනේ මෙතන නාමයක් තියෙනවා මෙතන රූපයක් තියෙනවා කියලා මේ දෙක අවබෝධ කරගත්තාට පස්සේ භාවනා කරන විට නාම රූප වෙන වශයෙන් දකින්නට පුළුවන් ශක්තිය ලැබෙනවා. ඒකට කියන්නේ නාම රූප පරිච්ඡේද ඥානය කියලා. නාම රූප වෙන වශයෙන් දකින්නට පුළුවන් නුවණ කියන එකයි මේ යක්ෂේ. එතකොට අපි උදාහරණ වශයෙන් කතා කරනවා ධාතු මනසකාර භවනා කියලා හිතමු පඨවි ආපෝ තේජෝ වායු වශයෙන් දකින්නයි කිය. ඒ පඨවි කියලා දකින්නේ අපිට පඨවි ධාතුව රූප කොටසක් පඨවි ධාතුව කියලා හඳුනාගන්න තියෙන එක නාමයක්. එතනත් නාම රූප දෙයක් තියෙනවා. නැත්නම් තේජෝ ධාතුව වායු ධාතුව ආදී වශයෙන් හඳුනාගත්තේ සිතින් ඒ වගේම හඳුනා ගැනීමට බඳුනෝ තේජෝ වායු ආදී කොටස් රූප. මේ විදිහට නාම රූප වශයෙන් ඒවා හඳුනා ගන්නට පුළුවන් වෙනවා. දැන් ආස්වාස් ප්‍රසවාස කියන භාවනා කරනවා නම් ආනාපානසති භාවනා කරනවා නම් ආස්වාස් ප්‍රසවාස සහ මුළු කය මාර්ගයෙන් සබ්බකාය ප්‍රසංවේදී අවස්ථාවේදී එතනදී භාවනා කරනවා නම් මොන කය මාර්ගන භාවනා කරන විට ආස්වාද ප්‍රසආස මොනකය දෙකම රූපස්කන්ධයට ධර්මයන් ඒවා දකින හිත එවනම් ස්කන්ධය මේ සිත කියන්නේ වේදනා සංඥා සංකාර විඥාන කියන කොටස් හතරටම පොදු වචනයක් වශයෙන් මේක පරිභාෂිත කරනවා. එතකොට ඒ විදිහට දැන් පින්දීන එකෙන් භාවනා කරනවා නම් පින්දෙන හැකිනේ රූප උදර කොටස නැත්නම් ශරීරයම පිම්බෙන හැකිදෙන මුළු ශරීරයම. ඒ පිම්බෙන හැකිදෙන වායු දහතසයිත මුළු ශරීරයම රූප. ඒක දකින සිට නම් මේ විදිහට නාම වශයෙන් හඳුනන්න පුළුවන් හඳුනා ගන්නට පුළුවන් වෙනවා. අපි භවනා කරනද සබ්ජෙක්ට් එකෙන් එනවා කියලා මෙනෙහි කරන්නට කියලා මුල් අවධියල කියලා තියෙනවා. එතකොට මේ සබ්ජය සබ්ජය කියලා මෙනෙහි කරන අපිට තියෙන නාම රූපයක් දකින්නට ඕන. කන ශබ්ද රූපයක්, කනට ඇහෙන ශබ්දයේ රූපයක්. දැන් මේ ශබ්දය ඇසුනට පස්සේ සෝත විඥානයේක අපිට හඳුනා ගන්න බැනුණා දැනීමක් පහළ වෙන මේ දැනීම මේ සිත් නාමයක්. ඒ විදිහට නාම රූප වශයෙන් දැන් වේදනාවක් දැනෙනවා උදාහරණයක් දුක් වේදනාව දැනෙන දුක් වේදනාව දුක් වේදනාව කියන මෙනෙහි කරන්නට කියන මුල් අවස්ථාවදී කියනවා ඒ වගේමපත් වෙනවා පද වෙනවා වගේ දේවල් වෙනකොට ඒවා මෙනෙහි කරන්නට කියලා කියනවා මේ දේත් නාම රූප ටිකක් දිනුනාට පස්සේ වෙන වශයෙන් දකින්න ඕන දැන් භාවනා කරන තැන රත් වෙනවා ඒ රත් වෙනවා කියන්නේ තේජෝ දහස එක රූප කොටසක් ඒ රත් වෙනවා කියලා දැනෙන්නේ නාමයකින් ඒක ඒක සිිත ඒ නාම ස්කන්ධයට අදාළව ඒ වගේම තමයි පද වෙනවා නම් යම් ශරීර කොටසට ඒ පඨවි ධාතේ ලක්ෂණය තමයි සමගතිය මුදුගතිය ආදී. එතකොට මේ පඨවි ධාතුව එතන අපිට හමුවන අරමුණ ඒක දකින්න සිත නාමය. නැත්නම් අපි තම වේදනාවක් දැනෙන දුක් වේදනාවක් ඒ ශරීරයේ යම් කිසි කොටසක දුක් වේදනාවක් දැනෙනවා නම් ඒ ශරීර කොටස තමයි රූපේ දැනෙන දුක් වේදනාව තමයි නාම. මේ විදිහට භවනාවට ගනු ලබන එනු ලබන සෑම අරමුණක්ම අනාම රූප වශයෙන් වෙන් කර කර වෙන් කර කර බලාගෙන බලාගෙන යනකොට සමන්ත පැහැදිලිව දැනෙන්න තොන මෙතන නාමයක් තියෙනවා මෙතන රූපයක් තියෙනවා මේ දෙක හැර තව මොකක්ද තියෙන්නේ මෙන්න මොකක්වත් නැහැ නේද කියන කාරණා. ඒ කියන්නේ නාම රූප හරියට පැහැදිලිව පෙන්වන්න පස්සේ වෙන් කරලා බලන මේ නාමයේ හැර රූපේ හැර තවත් මොකක්වත් මේ පංචස්කන්ධ ලෝකයේ තුල තියෙනවාද කියලා. මම කියලා ගන්නට හරි මගේ කියලා ගන්නට හරි එහෙම යම් කිසි හැඟීමක් හරි දැනීමක් හරි සියුම්ම සියුම් දැනීම මාත්‍රයක් හරි තියෙනවා නම් ඒක නාම සංකේතයද. යන්නට පුළුවන් අන්තිම පහම යක්ෂකම තත්ත්වයට සිට ගිහින් විතර වෙලා ඉතාම සුවඳ දැනීමක් න ඒක නම් තමයි. මුළු ශරීරයේම නොපෙනී ගොස් කලවරක් පැටලනවා වගේ ගිහිල්ලා යම් කිසි ආකාශනයක් නැත්නම් කලවරක් වගේ දෙයක් වෙනවනම් ඒක සිතට පෙනී යන නාම ධර්මයක්. මේ විදිහට නාම රූප වෙනකර කරා වෙනකර කරා බලන්න පුළුවන්. මේ පංචස්කන්ධය වුණා නාම රූප වශයෙන් බලන්නට පුළුවන්. රූපස්කන්ධයේ මේකයි ඒක දකින සිත නාමය මේකයි. වේදනාව මේකයි ඒක දකින සිත නාමය මේකයි. වේදනාව ඒ දකින සිත නාමය දෙකම නාමයේම ඒක ඇතුලේ තියෙන කොටස් වෙන කරලා දකින එකක් මෙහෙම කියන්නේ. වේදනාව දකිනවා වේදනාව දැනෙන දැනීම දකිනවා වේදනාව කියලා හඳුනාගන්න සංඥාව දකිනවා එතකොට මේ වේදනාව කියලා අපි කලින් සාමාන්‍ය සිතුවට දැන් වේදනාව තුළ තියෙන කිසිම නාම කොටස් වෙන් කරන්නට පුළුවන් වෙනවා එතකොට සංඥාව කළත් එහෙමයි සංස්කාර ගත්තත් එහෙමයි මේ විදිහට ඒවා වෙන් කරලා වෙන් කරලා බලනකොට පංචස්කන්ධයේ වෙනස් වෙන දකින්නට පුළුවන්. රූපය වෙනම දෙයක් එක්ක වේදනාව තවත් දෙයක් කියලා සංඥාව තවත් දෙයක් සංස්කාර තවත් වෙනම ධර්මයක් නේ විඥානය තවත් ධර්මයක් කියලා මේ කොටස් පහ තමයි පැහැදිලිව අත්දකින්නට පුළුවන්. මේ පැහැදිලිව අත්දැක්කාට පස්සේ දැන් වේදනා සංඥා සංඛාර විඥාන කියන එක සිතේ නාම ධර්මයක් කියලා තමන්ට තේරෙනවා. රූපස්කන්ධය කියන්නේ මොකක්ද කියලා බලන්න. රූපස්කන්ධය කියන්නේ තමන්ගේ සිතට පේන රූපේ නැත්නම් සිත ගිහිලා ස්පර්ශ කරන පස්ස කියලා සිතේ නාමයේ විස්තර කරන පස්ස වේදනා සංඥා වේදනා මනසකාර කියන පස්ස කියන්නේ මනස කියලා ස්පර්ශ කිරීමක් ඇතිවෙනවා ඒ ස්පර්ශකලේ නැත්නම් රූපය අපිට සිතට පේන්නේ නැහැ කියන්නේ සිතින් ගිහිල්ලා රූපේ ස්පර්ශ කරේ නැත්නම් රූපේ අපට අරමුණක් වන්නේ නැහැ. ඒක නිසා මේ හරියට පැහැදිලිවම කියනකොට Tamanට තේරෙන්නේ රූපස්කන්ධය කියන්නේ නාම ධර්මයක් කියලා. දැන් නාම රූප වල ගැඹුරු අවස්ථාවක් කියලා අපි කතා කළේ සෑම රූපස්කන්ධයක්ම නාම ධර්මයක් බවට පරිවර්තනය වෙනවා. ඒ කියන්නේ චිත්තය ගිහිල්ලා ස්පර්ශ කරේ නැත්නම් කිසිම රූප කොටසක් අපේ සිත තුළ තෙන්නේ නැහැ. රූප පැත්තක පාඩිය පවතින එක වෙනම දෙයක් අපේ සිතට අරමුණක් වුණේ නැති රූප කිසිම ආකාරයෙන් අපේ අනුව බලනකොට වැදගත් භාවයක් නැහැ. දැන් මේ ලෝකේ කුණිතරන්න ශබ්දාරමුණු මේ අවස්ථාවේ තියෙන ප්‍රියජනක ශබ්දාරමුණු නැති. නමුත් ඒකක්වත් අපිට අරමුණු වෙලා නැහැ. ඒක නිසා ශබ්දාරම්මන බාහිර ලෝකේ තියෙන ශබ්ද අපිට දැන් අරමුණක් වෙලා නැහැ. මොකද අපේ මනස කියලා ස්පර්ශ වෙලා ඒ පිළිබඳ සිතේ තියෙන නිසා. නැති නිසා. මේ ලෝකේ ප්‍රිය සාම ප්‍රිය රූපයි කියන අනන්තවත් තියෙනවා මේ අවස්ථාවේ. නමුත් ඒකක්වත් අපේක්ෂිතට අරමුණු වෙලා නැහැ. ඒක නිසා එකක්වත් ඒ රූප අපේ ලෝකයන්ව බලනකොට තමන්ගේ ලෝකයන්ව බලනකොට රූපාරම්මණය නෙවෙයි. ශබ්ද තියෙනවා, ගන්ධ සුවඳ තියෙනවා, රස තියෙනවා. ඔය එකක්වත් දැනෙන්නේ මේ අවස්ථාවේදී මේගේ සිත තුළ ආරම් ඒ අරමුණ නෙවෙයි. ඒ අරමුණ පාහක වශයෙන් ලෝකේ පවතින නමුත් මේගේ සංකාණය තුළ ඒ අරමුණ අරමුණු විද්‍යමානවා නැත්නම් හිත ගිහිලා ස්පර්ශ කරන්න ඕනේ පස්සට පස්සේ ඇතිවන්න ඕනේ හිත ස්පර්ශ කරේ නැත්නම් කිසිම අරමුණක් ලෝකේ නැහැ එතකොට තමන්ගේ රූපස්කන්ධයේ දෙස මනසින් බලනකොට තමන්ට තේරෙන්නේ මේ රූපේ කියන්නේ මොකද්ද කියලා කියනකොටම පැහැදිලිවම තමන්ට තේරෙන්න ඕනේ රූපේ මොකද්ද කියලා බලනකොටම තමන්ට තේරෙන්න ඕනේ මෙතන තියෙන්නේ නාමයක් නේ කියලා මේක හරියටම දැක්කොත් එහෙම රූපේ සම්පූර්ණයෙන් ඝන කලවරක් වගේ නෑ නේද යනවා ඒ කියන්නේ කෙව්වත් හොයන්නට බැරි තරමටම නේද යනවා. ඒ කියන්නේ පන්විතරම රූප නිරෝධයක් අත්දකින්නට පුළුවන් රූපයක් නාමයක් කියන අවබෝධය ඇති වෙලා ඒක හරියට ප්‍රත්‍යක්ෂයෙන් අත්දකින්නට. ඒක අත්දැක්කොත් එහෙම Tamanට තේරෙන්නට ඕනේ Tamanගේ සිතිවිලි ඇතිවීමක් හැර ලෝකයක් නැහැ කියන. ඒ කියන්නේ යම් කිසි දෙයක් පිළිබඳ සිතිවිලි ඇති වුණොත් විතරයි Tamange సంతානය තුළ ලෝකයක් බාහිර ලෝකයක් හරි අභ්‍යන්තර ලෝකයක් හරි विद्यमान වෙන්නේ. Tamange රූපස්කන්ධයක් දැන් මෙතන නොකෙනිය ගිය පිටට එතකොට රූපණී ඥාන පස්සේ Tamanda තේරෙනවා මේ රූපේ කියන එක තනිකරම නාම ධර්මයක් ඒකයි නොකිනේ කියන්නේ. එතකොට තමන්ගේ පුතා කිව්වා දුව කිව්වා දෙවන් දරුවා කා යාන වාහන කිව්වා ඔක්කොම එතන ගිහලා ස්පර්ශ කළ සද්දායව විද්‍යමාන වන්නේ සුතේ වන්නේ සුත නිරුද්ධ වුණා නම් ඒ වගේ ඒවා පැත්තක තියෙන පොදු අරම ලෝක ධර්ම පමණයි ස්කන්ධ ධර්ම පමණයි තමන්ගේ සිතේ ඒවා කිසිම අරමුණක් වන්නේ දෙවියෙක් ගත්තත් එකයි, බ්‍රහ්මෙන් ගත්තත් එකයි, මාරෙන් ගත්තත් එකයි, අමනුෂ්‍යයෙන් ගත්තත් මේ ඔක්කොම දේවල් ගැන අපි හිතනකොට අපේ හිත තුළ සුඛේන ටිකක් ඇති වීමක් හැර මෙතන වෙන දෙයක් නෑ. මේකෙන් අදහස් කරන්නේ දෙවියෙකු නෑ, බ්‍රහ්මෝ නෑ, මාරෝ නෑ කියන කතාව නෙවෙයි. අපි පරමාර්ථ වශයෙන් ධර්මතාවයේ නාම රූප ධර්මයන් දකිනකොට දකින්නට ඕනේ තමන්ගේ සිත තුළ මේ නාම ධර්මයන් ඇතිවීමක් හැර මෙතන වෙන දෙයක් නැහැ නේද කියන කරුණ. ඕනෑම දෙයක් පිළිබඳව ඒකයි. සත්‍ය ඒකයි. එතකොට මේ නාම ධර්ම ස්වરૂපය මොකද්ද? ඇති වෙනවා පවතිනවා නැති වෙනවා ඇති වෙනවා පවතිනවා නැතිනවා වේගයෙන් ඇති වෙති පැවති පැවති නැති නැති යන. එහෙම වේගයෙන් ඇති වෙති පැවති පැවති නැති නැති යන මේ නාම ධර්මයන් මම කියලා ගන්නවා නම් මගේ කියලා ගන්නවා නම් මගේ ආත්මයක් කියලා ගන්නවා නම් මේක සුඛයි මේක සුභයි මේක හොඳයි කියලා ගන්නවා නම් මේවා ප්‍රාර්ථනා කරනවා නම් භවයේ රැඳීමට කැමැත්තක් දැන් මේ ඔක්කොම නාම ධර්ම. අන්තිස ඊළඟ ස්වરૂපයම ඒවත් නැති වෙනව පවතිනව නැතිව මේ ඇති වෙන පවතින නැති වෙන යන මේ නාම ධර්මයන්ගේ ශීසවන කිසිවක් නෑ ඔක්කොම පහන් නිවනාසේ නිවිදියා අපි දැන් පහන් පහක් දැල් වෙනවා මේ පහන් පහ අපි සම්පූර්ණයෙන් නිවන නිවුවට පස්සේ පහම් පහක් දැල්ලි දැල්ලි තිබුණා නමුත් ඒ තිබිච්ච දැල් දැල්වල ඒ ආලෝකවල ඒ ගින්දර ඒ තේජෝ ධාතු මොකක්වත් නැහැ. නැවත දැල්වන එක වෙනම දෙයක්. නැවත දැල්වුවාට පස්සේ වෙනම ආලෝක දැල් පහක් කියන්නත් පුළුවන් තියෙනවා. නමුත් අර කලින් තිබුණේ නැත්තටම නේ. කොච්චර අලුතෙන් නැති වුණත් නැති වෙච්ච දෙයක් නැති වුණා නිරුද්ධ වුණා කියන එකයි. අනිත්‍යයට වඩා නිරුද්ධ වීම ගැඹුරු දර්ශනයක්. එතකොට මේ විදිහට තමන්ගේ නාම ධර්ම සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙනවා නම් මෙතන මම කියලා ගන්නට ආත්මය කියලා ගන්නට කිසිවක් නැතිවෙනවා. සියල්ලම සිද්ධ ඒ හිස් භාවයකට හිතපත් වුණා නම් ඒ හිස් භාවයේ පවා නාම ධර්මයි. ඒ හිස් භාවයට අරමුණු වන්නේ ආකාශය නම අභ්‍යවකාශය නම් අභ්‍යවකාශයේ තියෙන ආකාශ ධාතු දෙකක් එකක්. ඒකත් රූප ධර්මයක්. ඒ ඒ රූප ධර්මය කියන්නේ Tamange සිත ගිහිලා ස්පර්ශ කිරීම නිසා වැටෙන එක. එතන තියෙන නාම ධර්ම. ඒ කියන්නේ සිතයි අරමුණයි දෙකම නාම ධර්මයක් බවට පත් කරන ඒ නාම ධර්මයක්. ඇති වෙනවා පවතිනවා නැති වෙනවා එසේ වූ කල මොකක්වත් හිතවන්නේ මම මගේ කියලා ගන්නට කියන පැහැදිලි අවබෝධය සම්මත අත්දකින්න පුළුවන් වන්න. ඒ නාම රූප ගැන පැහැදිලි අවබෝධයක් අත්දැකීම තුළින් ඒ ආකාරයෙන් කටයුතු කරලා ප්‍රතිඵලයක් ගන්නට පුළුවන් එක් ආකාරයක් අපි ප්‍රකාශ කරන්නේ එහෙම අහසේ අත්දැකීම ලැබුවොත් අපට තේරෙනවා බුදුහාමුදුරුවෝ කියපු පාඨයක සම්පූර්ණ සත්‍යතාවය. එස්සවතාවකෝ ආනන්දේ ජායේතවා ජීවිතවා මීයේතවා ඡවේතවා උපපදේතවා එස්සවතා අදිවස්නවතෝ එස්සවතා නිර්තිපතෝ ඉන්ද්‍රවතා විඤ්ඤාතිපතෝ ඉන්නා එස්සවතා පඤ්ඤාවතර එස්සවතා වට්ටම් වත්තේන එක්සත්තම් පඤ්ඤපනාය යදිදං නාම රූපං සහ විඥානේන අඤ්ඤමඤ්ඤ පච්චේතාය පවත්තති කියන එක සමන්තම පැහැදිලිව පේන බුදුහාමුදුරේ දේශනා කරපු එක තමන්වත් දකිනවා. ඒ කියන්නේ මේ ලෝකයේ යම් කිසි ආකාරයකින් අපි උපදිනාය දරා ජරාවට ජරාවටපත් වෙනාය ගායේතවා දීයේතවා මේතවා මේනාය සවේතවා චුත වෙනාය උපපජ්ජේතවා නැවත උසනක උපදිනාය ආදී වශයෙන් අපි ප්‍රකාශ කරනවා නම් ඇන්නේ නැත්තම් මෙයා හොඳ කෙනෙක් නරක කෙනෙක් උඹතෙක් නෝඹතෙක් ලේකකෙක් පඬිතෙක් ආදී ව්‍යවහාර කරනවා නම් නැත්තම් මේ රූප වේදනා සංඥා සංඛාර කියලා මේ පංචස්කන්ධ ධර්මයක් කියලා අපි කියනවා නම් මේ ආදී විවිධාකාරයෙන් කතා කරනවා. නැත්නම් මේ සංසාරය කියලා අපි කියනවා. මේ ඔක්කොම කියන්නේ මොකටද දන්නවද? අන්තිසේකට නෙවෙයි. යදිදන් නාම රූප සහ විඥානයේ අන්‍යමඤ්ඤ පච්චේතාය පවත්තති. නාම රූප දෙක ප්‍රතිසන්ද විඥානයේ සමග එක්ක එකිනෙකට උපකාරම වෙමින් පවත්නා වූ ක්‍රියාදාමයකට කියන ආදී වචනපතෝ වෙනස් වචනක්. මේක හරියටම තේරුම් ගන්නට ප්‍රමාණයක් කියලා දෙන්න ඕන. ඒ කියන්නේ අපි විවිධ නම් වලින් සංඥාවන් හදා ගන්නවා. අද වශයෙන් නිරුක්ති පඤ්ඤාති කියන්නේ සම්මුති අපි ලෝකේ ඒ දේවල් වලට සම්මුති දා ගන්නවා. අපේ නම් ඔක්කොම සම්මුති. ඒ හොඳයි ලස්සනයි කැතයි උසයි මහතයි කල්ුනි සුදුයි ඔක්කොම සම්මුති. නැත්නම් මෙයා ලාසවලාසවලාදී ඔක්කොම සම්මුති. පඤ්ඤාවට නැත්නම් මේ රූප වේදනා සංඥා සංකාර විඥාන නැත්නම් මේවා නාම රූප නැත්නම් මේවා හේතු බල ඔක්කොම ප්‍රඥාවෙන් වගේ අපේ භාවනා පැත්තට අනුව බලනකොට දකින්න යන සංසාර දේවල්. නැත්නම් විස්සවතා වට්ටම් වතදී යදෙන විස්සතාය පඤ්ඤපනාය මේ සංසාර මුත්තේ පැනවීම සඳහා මේ මේ දේවල් කියලා අපි පනවනවා. මේ ඔක්කොම සිටේ පවත්නා වූ නාම රූප සහ විඥාන නාම රූපේ සහ විඥාන කියන දෙක ඒ කියන්නේ නාම රූප දෙකයි ප්‍රතිසන්ද විඥානයේ දිගින් දිගට පැවැත්මයි කියන කරුණු දෙකේ දිගින් දිගට ගමන් කිරීමේ ක්‍රියාදාමයේ කියන වෙනස් වචනයක්. උපදිනවා, මැරෙනවා, දිරනවා, නැවත උපදිනවා මේ ඔක්කොම ඒ සඳහා කියන දෙයක්. එතකොට පැහැදිලිවම Tamanට තේරෙනවා මෙතන නාම රූප ධර්මයන් මේ ආකාරයෙන් ක්‍රියාත්මක වී ක්‍රියාත්මක වෙනවා. මේ මේ හේතුන් අනුව මේ මේ රූප නාම රූප ධර්මයන් මේ විදිහට ඇති ඇති නැති නැති වෙනවා. මේවා කෙරේ පැහැදිලි අවබෝධයක් නැති මූලාව නිසා නෝබෝධය නිසා. මේ අවිද්‍යාවෙන් බරේ නිසා මේවා සත්‍ය වශයෙන් පුද්ගලිය වශයෙන් ආත්ම වශයෙන් අරගෙන ග්‍රහණය කරගෙන උපාදාන කරගෙන මේවා පවත්වාගෙන යාමට ආශාවෙන් බරිතලා භව ආශා සංසාරයෙන් බැඳිලා තම අවිද්‍යාවෙන් මුලා වෙලා දිගින් දිගට දිගින් දිගට දිගින් දිගට සංසාරේ පුරා මේ විදිහට පැවතගෙන පැවතගෙන පැවතගෙනවා ඉදිරියටත් මෙලෙසම පැවතගෙන යනවා මේ මුලාව තිබෙන තාක්කල් කියලා ඒ කරුණ පවා අපට ඕන නම් දකින්නට පුළුවන්. මේ විදිහට මේ ඇති වෙන ගැඹුරු ගැඹුරු අවබෝධ තව තව විශාල අවබෝධ කොටසක් තියෙනවා. ඒවා මේ දේශනාවට ඇතුළත් කිරීමෙන් කිසිම පළක් නැහැ. ඒක නිසා මේ නාම රූප ගැන පැහැදිලි අවබෝධයක් ඇති කරගත යුතුයි. සියයට ගැනීම තුළින් ප්‍රතිඵල ලබන්නට පුළුවන්. සම්බසෝ නාම රූපස්මින් යස්සනත්ති මමයිතං අසතාචන සෝචති සවේ බික්ඛු දුච්චති කියලා තාවන් දක්වලා තියෙන ධම්මපදී සම්බසෝ නාම රූපස්මින් මේ සියලුම නාම රූප ධර්මයන් කෙරෙහි ලක්ෂණත්යි මම නැතනම් යකිනුගේ සිත තුළ මමයිනයක් නැත්නම් මම කියන හැඟීමක් මගේ කියන හැඟීමක් නැත්නම් අසත්‍යචනේ ශෝකදී නේවත් කඩින විට බිඳෙන විට නැති වෙන විට ශෝක කරන්නේ නැත්නම් සවේ වික්ෂෝති විටදී එවෙන් කියන ඒකාන්ත වශයෙන් වික්ෂෝප්තිය කියලා ප්‍රකාශ කරනවා කියන එක ඒ ගාථාවේ තේරුම. ඒක නිසා මේ සියලුම නාම රූප ධර්ම නාම රූප වශයෙන් ධර්ම වශයෙන්ම දකින්නට ඕන. ඒ දකින්නකොට මේ ගිලිනකොට බිඳිනකොට නැතිවෙනකොට පැලෙනකොට කිසිම හිතට දුකක් හේතු වේදනාවක් පරිලාහය සංසාරයක් දැකින්න ඇතිවන්නේ. මොකද හේතුව සුද්ධ ධම්ම සමුපාදා සුද්ධ සංඛාර සංකේ සංඛාර නිබුලිස්සන්දී සත්‍යකරපද දේ වෙනවා. සුද්ධ නාම රූප ධර්මම සුද්ධ සංස්කාර ධර්මම කියනවා. හොඳ නාම රූප ධර්ම මොහොත සංස්කාර ධර්ම පවතිනවා. පොදු නාම රූප ධර්ම පොදු සංස්කාර ධර්මම විරුද්ධ වෙනවා සත්‍යකා පරිදේන ඒ ගැන හරියට අවබෝධ වුණාට පසු ඒ නිලාකවර නම් පරිදේයක්ද කියන එක ඒකාකාරී සරල අදහස්. එතකොට මේ විදිහට ඒ කර්ම පැහැදිලිව සාධාරණයට පුළුවන් නම් විශිෂ්ටම ප්‍රතිඵල ලබා ගන්නට පුළුවන් ශක්තිය ලැබෙනවා. එතකොට මේ දක්වා කියනවද ධම්ම කරුණු කෙටි සාරාංශය දැන් ප්‍රකාශ කරනවා. අපේ නාම රූප ගැන සාධ දේශනාව පිළිපැත්තේ එතකොට නාම රූප කියන විස්තරකයෙන් තේරුම් ගන්න පුළුවන් තමන්ගේ කය කියන්නේ රූපය, හිත කියන්නේ නාමය කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ මේ නාම රූප විස්තර කරනකොට හිත කියන එක විස්තර කරේ නාම කියන එක විස්තර කරේ පස්ස වේදනා සංඥා චේතනා මනසකාර කියන කොටස් පහටයි දාලා ඒකන තමයි වේදනා සංඥා සංකාර විඥාන කියලා අපි කතා කියන්නේ කියන එක අපි කියනවා කළා. එතකොට රූපස්කන්ධයේ මූල ධාතු හතරක් සහ මූල ධාතු හතරෙන් ඇති උපාදාය රූපය. රූපස්කන්ධයේ ධාතු වශයෙන් රූපස්කන්ධේ මේ ආකාරයෙන් ධාතු වශයෙන් නැත්නම් ඉන්න පිළිකුල් කොටස් වශයෙන් දැකලා ඒ රූප කොටස් වල තියෙන ධාතු අතර වෙන් කරන්න පුළුවන් වුණාට පස්සේ පිළිබඳ ඒ රූපයේ සිට සම්පූර්ණ නොවැටි යාම නිසා රූප නිරෝධයත් අත්දකින්නට පුළුවන් බව පෙන්වන කලා නාමස්කන්ධයත් මේ විදිහට අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදී වශයෙන් දකින්න දෙය කියලා ප්‍රකාශ කළා මේ නාමස්කන්ධයේ රූපස්කන්ධය පැහැදිලිව දකින්නට පුළුවන් වුණාට පස්සේ නාම රූප වෙන් කර කර වෙන් කර කර වෙන් කර කර බහනා කරන්නට පුළුවන් ඒකේ කරාට පස්සේ පංචස්කන්ධයේ දේශය සමාධිය අවධානය යොමු කළොත් රූපස්කන්ධයක් නාමස්කන්ධයක් බවට පරිවර්තන ආකාරයේ දැක්කොත් එන සෛදී මුළු ශරීරයම සම්පූර්ණයෙන් ඝන කරුවක් වටනවා කියන්නේ යනවා මේක පශීකවන්නේ නාම ධර්ම පමණයි මේ නාම ධර්ම හැර මේ ලෝකයේ කිසි දෙයක් නැහැ නාම ධර්ම ඇතිවීමක් නැතිවීමක් ඇතිවීම පැවතී නැතිවීමක් හැර වෙන ලෝකයක් කියන දෙයක් සත්‍ය වශයෙන් නැහැ එතකොට මේ නාම ධර්ම ඇති වෙන පැවතී නැති වෙන යනකොට මේ ආත්ම කියලා ගන්නට කිසි වක්ෂේෂ නොවන ආකාරයෙන් දකින්නට පුළුවන් නාම රූප ධර්මයන්ගේ නිරෝධයක් අත්දැකලා එතකොට නිවන සැලසෙන්නට පුළුවන්කම ලැබෙනවා මේ විදිහට කටයුතු කරන තුනේ නාම රූප යම් දෙකේ ආදාමය නිසා ඒ නාම රූප ධර්මයන් විඥානයේ එකතුව ප්‍රතිසන්ද විඥානයේ එකතුව දිගින් දිගට පැවතගෙන යන නිසා තමයි මේ සංසාර මුත්තේ පැනෙන්නේ කියන කරුණක් දකින්නට පුළුවන්. ඒ ගැටලුව නිසා නාම රූප පැහැදිලිව අවබෝධ කරගන්න බලන්න නාම රූප පටිච්චේදන ආනිච්ච කරගන්න බලන්න. එසේ කටයුතු කිරීමෙන් මේ හැට දෙවෙනි ශාස්ත්‍රීය ප්‍රවස්ථාව ශක්තිය ලැබේ. නැතිම වේවා කියලා ආශිර්වාද කරන මේ දේශනාව දැන් නිම කරනවා අපි දෙවියන් දෙන්නම ආකාශත්තා කියන පාඩේ කියන. ආකාශත්තාජි මුම්මත්තා දේවානාගාම හිමිකා පුඤ්ඤන්තං නෝදිතා ජානකන්දරාසන ආකාශත්තාජි මුම්මත්තා දේවානාගාම හිමිකා පුඤ්ඤන්තං නෝදිතා ජානකන්ද දේශනා නම් ආකාශත්තානි බුම්මස්සා දේවානම් රාමයිනිකා පුඤ්ඤන්තං අනුමෝදිතා චන්දස්සන්තු මං කාන්තේ සාසනේකං ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍යය ධම්මේ පුඤ්ඤං වාසවක්ඛ්‍යාවාන් නොතෝ සම්බ දුක්ඛා සමුච්චතු මේ කල සීලමක සරණ සත්‍යමේ ධර්මයේ සම්සිඳීමට වාසනාව ශක්තිය උදා වේවා